කෛරාමාලා ගුණේ බහු එවං ජාතේන මච්ඡේන කත්තබ්බං කුසලං බහුං තී සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අපේ පින්නතුන් මේ අවස්ථාවේ මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ මේට වසර ගණනාවකට එහාදී නිදන ප්‍රාප්තියට පත්වෙන්නට යෙදෙන තමන්ගේ ගුරු දෙමව්පියාදීන් සිහිපත් කරගෙන ඒ අයට පරලවින් සංග්‍රහ කරන්න පිම්පෙත් අනුමෝදන් කිරීම සඳහා ලෞතර බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ උත්තරීතරම පින්කමක් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි සිද්ධ කරන්නා වූ පින්කම පිළිබඳව සිහිපත් කරනකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති මහණෙනි මේ ලෝකේ සියලුම දානයන් පරාජය කරමින් ඉස්මතු වී නැගී සිටින්නා වූ මහත්ඵල මහානිසංසදායක වූ එකම දාණය මේ ධර්ම දාණය බවයි. එනම් අපේ පින්නතුන් දෙස් විදෙස් ධර්ම ශ්‍රාවක සියලු දෙනාටම පහන් සිතින් ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලබා ගන්නා වූ අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊ타ත්ම නිවැරදි වෙච්ච මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වූ පිරිසිදු වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී පරලොව ආත්ම භාවයක් අත්පත් කර ගැනීමට මඟ පෙන්වා දීමේ වැඩපිළිවෙලටයි මේ සූදානම් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ සිද්ධ කරන්නා වූ පින්කමේ වටිනාකම කොච්චරද කොපමණද කියන එක පිළිබඳව. මේ පිළිබඳව අහලා අපේ පින්නතුන්ට සතුටු වෙන්නට පුළුවන්. චිත්තං පුනායාතිති පුඤ්ඤං. යමෙක් යමක් සිද්ධ කරලා කොයි තරමටද සතුටු වෙන්නේ? ඒ තමයි පින කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි මේ සිද්ධ කරන්නා වූ ධර්ම දානමය පින්කම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කොට දේශනා කරනවා මහණෙනි මෙහි ආනිසංසය අනන්තයි අප්‍රමාණයි භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි අපට එයට උදාහරණයක් දේශනා කර වදාරන්නට කියලා. අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට පුළුවන් මේ මහ පොළොවේ ඉඳලා අහස උසට රත්තරන් කෙඳි වලින් සලු වියලා ඒ මහා රන්සල් කන්දරාව ශාසන සන්තක කරලා පූජා කරන්නේ එයින් ලබන්නා වූ කුසලයේ කොපමණද කියලා විමසපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනන්තං අප්පමෙයං වදාමි. මහණෙනි මටද එය සීමා කළ නොහැකි. මටද එහි කෙලවරක් දැක්ක නොහැකි. ඒ තරම් අනන්ත අප්‍රමාණ ආනිසංස ලැබෙනවා මේ රන්සලු පූජාවෙන්. නමුත් අපේ පින්නතුන් දන්නවා එවන් පූජාවක් කරන්නට අපි කොයිතරම් මුදල් සම්භාරයක් වියපැහැදම් කරන්නට ඕනේද? වික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි, ඒ රන්සලු පූජාව ළඟ ධර්ම දානයේ ආනිසංසය කොපමණද? මහණෙනි, මම මේ ලෝකයට අනුකම්පාවෙන් දේශනා කර වදාළ මේ උතුම් ධර්මයේ එකම එක වචනයක් කෙනෙකුට පුළුවන් නම් තවත් කෙනෙකුට විස්තර කරලා කියලා දෙන්න. ඒ වගේම ධර්ම දේශනා සංවිධානය කරවන්න විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කරලා දෙන්නට එය ධර්ම දානමය පින්කමයි ඒ ධර්ම දානයාගේ ආනිසංසය මම ඔබට පැහැදිලි කරන්නේ මහා මේරු පර්වතයේ තරමට විශාලයි කියලා ස්වාමීනි ධර්ම දානයාගේ ආනිසංසය මහා මේරු පර්වතයේ තරමට විශාලයි කියලා ඔබ වහන්සේ දේශනා කරනකොට අනන්ත අප්‍රමාණ ආනිසංස ලබාගත්තේ රන්සලු පූජාවේ ආනිසංසය මේ ධර්ම දානයාගේ ආනිසංසය ළඟ කොපමණද මහණෙනි රන්සලු පූජාවේ ආනිසංසය මේ මහා මේරුව පාමුල තියාපු අබෑටයක් තරමට පුංචි එතකොට අපේ පිනතුන්ට අවබෝධ කරන්නට පුළුවන් මේ ධර්ම දානය කියන එක මොනතරම් ශ්‍රේෂ්ඨ උත්තරීතර මහත්ඵල වූ පින්කමක්ද කියන එක. එහෙමනම් අපි මේ මොහොතේ මේ දේශීය විදේශීය බෞද්ධ ජනතාව විශාල පිරිසකට මෙතකයි කියලා සීමාවක් කළ නොහැකි පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාවයි මේ මොහොතේ උදා කරලා දීලා තියෙන්නේ. අපි පිනතුන් බලාපොරොත්තු වෙන්නේ එයින් අත්පත් කරගන්නා වූ කුසලය නිදන ප්‍රාප්තියට පත්වෙච්ච අපේ ඥාති හිතවතුන් සියලු දෙනාටම අනුමෝදන් කරන්නට. එනම් හැම කෙනෙක්ම සිත කය වචනය කියන තුන්දර බොහෝම හොඳට සංවර කරගෙන ධර්මයේ පිළිබඳව ගෞරවය ඉදිරිපත් කරගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරමු. එයින් ලබා ගන්නා වූ උතුම් ධර්ම ශ්‍රවණානිසංසය අපේ ගුරු දෙමව්පියාදීන්ට අනුමෝදන් කරවමු සාංශාරිකව අපෙන් පින් බලාපොරොත්තු වෙනවනම් මේ මහා කුසල ශක්තිය ලබාගෙන සාංශාරික දුක කෙරවල අමෘත මහා නිර්වාණ ශාන්තිය පසක් කරගනිත්වා කියන බලාපොරොත්තු ඇති කරගෙන පිනතුනි අද දවසේ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපේ පිනතුන්ට මම මුලින් සිහිපත් කරන්නට යෙදුනා වටිනා වූ ගාථා රත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ කුද්දක නිකායට අයිති වෙන ධම්මපදයේ කියන ග්‍රන්ථයේ ඇතුළත් වෙන ගාථා රත්නයක් තමයි ධර්ම මාතුකාව බවට මම පත් කරගන්නට යෙදුනේ. යථාපි කුප්පරා සිම්හා කෛරාමාලා ගුණී බහු. එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුම් බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්නට යෙදුනේ විසාකා මහ උපාසිකාව විසින් සාදවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට යෙදුන පූර්වාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන අවස්ථාවේ විසාකාව සංඝසතු කරලා පූර්වාරාමයේ පූජා කරපු දවසේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා ස්වාමීනි විශාකාවද පුදුමාකාර සතුටකින් තමන්ගේ දූ දරුවන් පිරිවරාගෙන විහාර භූමියේ එහාට මෙහාට සැරිසරනවා. මෙන්න මේ ක්‍රියාව පදනම් කරගෙන තමයි මේ ගාථා ධර්මයේ අපිට බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළි. මෙහි සරල තේරුම පිළිබඳව කෙටියෙන් කල්පනා කරලා බැලුවොත් යථාපි පුප්පරා සිංහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මල් කඩලා මාල හදන පුජ්‍යලේ යතහාපි පුප්පරා සිංහා. ඔහු බොහෝ මල් එකතු කරන්නට ඕනේ. කෛරා මාලා ගුණේ බහු. ඔහු විසින් රැස් කරගත්තා වූ මල් වලින් ඊටාම වටිනා මල් මාල ඔහු නිර්මාණය කළ යුතුයි. වටිනා විදිහට නිර්මාණය කරගත්ත මල් මාල තමයි වෙළඳ පොළට ගෙනහිල්ලා ඔහුට වැඩි මිලකට අලෙවි කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒවං ජාතේන මච්චේන මහණෙනි ඒ මල් කරුවා මල් නෙලලා මාල හදලා වෙළඳ පොළට ගෙනහිල්ලා හොඳ මිලකට අලෙවි කරනවා වගේ මෙලව උපන්නා වූ සත්‍යය කත්තබ්බං කුසලම් බහුම බොහෝ කුසල් රැස් කරගත යුතුයි කියන එක ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව. විශාකාව අරමුණු කරගෙන මල්කාරයන් උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ ගාථාවක් දේශනා කරලා ලෝකයට මහත් ලොකු දහම් පණිවිඩයක් දෙන්න උත්සාහ කළා. එහෙනම් අපි සූදානම් වෙන්නේ මේ ගාථා රත්නය තුළින් අපිට ලබා ගන්නට තියෙන ධර්මාවාදී කුමක්ද කියන එක දැන අවබෝධ කරන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මෙතන මල්කාරයෙක් පිළිබඳව සඳහන් කළා. මේ මල්කාරයා උදව්වට අරගෙන මම ඔබට පැහැදිලි කරන්නට උත්සාහ දරන්නේ මේ ලෝකේ මල් නෙලන්නේ ඒ අය විතරක් නොවන බව. මෙලව උපන් හැම පුජ්‍යලයකම මම හඳුන්වන්නේ මල්කාරයෙක් හැටියට. එහෙමනම් මේ ධර්ම ශ්‍රවණය කරන අපේ පින්නතුන් හැම කෙනෙක්මත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ දෙස් විදෙස් හැම පින්වතෙක්මත් මෙතන බුද්ධ දේශනාවේ හැටියට මල් කරුවෙක් හැටියට අපිට සඳහන් කරන්නට සිද්ධ වෙන්නේ. ඒ සියලු දෙනාටමයි බුදුරජාණන් වහන්සේ මල් කාර්යයා කියලා හැඳින්වුවේ. අපි ඔක්කොම මල් කඩන අය. මේ මල් කඩලා අපිද මාල හදනවා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපි හැම කෙනෙක්ම මල් කරුවෙකු නම් අපට නෙලන්නට මල් කොහෙද තියෙන්නේ? කොහෙද මල් උයනක් තියෙන්නේ? මහණෙනි, ඔබ උපන්නා වූ මේ ලෝකය තමයි මල් උයන. ඔබත් මමත් ඉපදිච්ච මේ ලෝකයේ පින්නතුනි මල් උයනක් කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ස්වාමීනි ලෝකය මල් උයනක් නම් මෙහි අපට නෙලන්නට කොහෙද මල් තියෙන්නේ? මහණෙනි මේ ලෝකේ බැලූ බැලූවත මල් පිපිලා තියෙනවා. ඒ මල් පංචකාම කියන ගහේ තමයි පිපිලා තියෙන්නේ. පංචකාම කියන ගස්වල මල් පිපිලා තියෙනවා. අපි මේ පංචකාම ගහෙන් මල් කඩලා මාල හදන්නයි සූදානම් වෙන්නේ. එමනම් අපේ පින්නතුන් කල්පනා කරන්නට ඕනේ පංචකාම කියලා කියන්නේ. පුද්ගලයාගේ පංච ඉන්ද්‍රියන් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය මනස ආදී වශයෙන් පසින්දුරන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඔබත් මමත් හැමෝම මේ පංච ඉන්ද්‍රියන්ගෙන් පොහොසත්යි. මේ පංච ඉන්ද්‍රියන්ගෙන් අපි මෙලව ලබා ගන්නා වූ අරමුණු බොහොමයි. මේ අරමුණු වලට තමයි බුදුරජාණන් වහන්සේ මල් කියලා හැඳින්වුවේ. මේ පංචකාමය වස්තුකාම සහ ක්ලේශකාම කියලා අපේ බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදනවා. වස්තුකාම කියලා කියන්නේ අපි හදා ගන්නා වූ ගෙවල් දොරවල් වවා ගන්නා වූ වතු පිටි හදා ගන්නා වූ දරු මල්ලු යාන වාහන හරක බාන මේ ආදි වශයෙන් මෙලව භෞතික වශයෙන් උපයා සපයා ගන්නා වූ මේ සියලු දේවල් වස්තුකාම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අපි සාමාන්‍ය මිනිසුන් හැටියට අපේ ජීවිතයේ පරමාර්ථයම මේ වස්තුකාමයෙන් පොහසත් වෙන එක. අපි ටිකක් දැන අවබෝධ වෙන පුද්ගලයෙක් හැටියට ලොකු මහත් වෙලා සම්මත අධ්‍යාපනය ලැබලා අපි කල්පනා කරන්නේ මේ ලෝකේ ධනවතෙක් වෙන්නට ඕනේ. බලවතෙක් වෙන්නට ඕනේ. ඒ නිසා අපිට ගෙවල් දොරවල් ඕනේ. වතු පිටි ඕනේ. යාන වාහන ඕනේ. ඒ නිසා අපි ජීවිතයේ එකම පරමාර්ථය මේ බවට පත් කරගෙන එදා පටන් බොහෝ දේවල් එක්රැස් කරගන්නවා. මෙලව ධනවතෙක් බවට පත් වෙන්නට. දුකක් නැතිව ජීවත් වෙන මිනිහෙක් බවට පත් වෙන්න. නමුත් පින්වතුනි අපි මේ රැස් කරගත්ත කිසිම දෙයක් කවරදාකවත් අපිට අයිති වෙන්නේ නැහැ. මේ සියලුම දේවල් යම් දවසක අපි අතහැරලා දාලා යන්නට ඕනේ. මේ රැස් කරගත්ත කිසිම වස්තුවක් අපිට කොහේවත් ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ක්ලේශකාම කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්නුවේ අපේ ඇහෙන් අපි අරගන්න රූප. අපේ පින්නතුන් දන්නවා මේ ඇහැ කියන ඉන්ද්‍රිය નિરાයාසෙන් සැදී පැහැදී ඉන්නේ මේ ලෝකේ රූප දකින්න. අපි කැමැති කැමැති රූප හොයාගෙන මේ ඇහැ යනවා. ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ වෙනකොට මේ ඇහෙන් රූප කොච්චර දැක්කද? මේ දැකපු රූප අතරේ අපි රූප කීයකට ඇලුම් කෙරුවද? ඒ ඇලුම් කරපු රූප අතරේ මම කැමැතිම රූපයක් තිබුණා. මගේ දැස මේ කැමැතිම රූපය ළඟ නතර වෙනවා. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා මේ රූපය මගේ කරගන්න. අපි මොනවා හරි උපක්‍රමයක් පාවිච්චි කරලා සමහර වෙලාවට ඒක යහපත් උපක්‍රමයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අයහපත් උපක්‍රමයක් වෙන්නට පුළුවන්. ගුරු දෙමව්පියාදීන්ගේ ආශිර්වාදයේ ඇතිව වෙන්නට පුළුවන්. නැතිව වෙන්නට පුළුවන්. මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරලා මම ප්‍රිය කරන්නා වූ රූපය මම සතු කරගන්න අපි උත්සාහ දරනවා. මොකක්ද මේ රූපය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ රූප දෙකයි තියෙන්නේ. අපි ජීවත් වෙන මේ විශ්ව ධාතුව පුරාවටම දකින්නට තියෙන රූප දෙකක් පමණයි. එකක් ස්ත්‍රී රූපය අනික පුරුෂයාගේ රූපය. මහාන යම් තැනක පුරුෂයාගේ හිත නතර වුණා නම් පුරුෂයාගේ දැස නතර වුණා නම් ඒ නතර වෙච්ච එකම රූපය ස්ත්‍රී රූපය ළඟයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම ස්ත්‍රියගේ රූපය යම් තැනක නතර වූවා නම් ඒ නතර වූ එකම රූපය පුරුෂයාගේ රූපය පමණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මිනිසුන් අතර, දෙවියන් අතර, තිරිසනුන් අතර, പ്രേතයින් අතර මේ හැම දෙනා ළඟම මේ සිදුවීමමයි දකින්නට තියෙන්නේ. ඒ නිසා අපි අර මුලින් සඳහන් කරපු ආකාරයට ඒ ඒ පුජ්‍යලයා සමාජයේ කැමැත්ත ඇතුව හෝ නැතුව තමන් කැමති රූපය තමන් සන්තක කරගන්න කටයුතු කරනවා. නමුත් පිළිතුනේ මේ රූපය මගේ වුණාට පස්සේ මට ටිකෙන් ටික ටිකෙන් ටික එහි තියෙන වටිනාකම අඩු වෙලා යනවා. නැතිව යනවා. ධර්මානුකූලව අපි උදාහරණයක් කල්පනා කරලා බැලුවොත් අපි පිළිතුන් කල්පනා කරන්නේ උදේ පාන්දරම අවදි වෙලා තමන්ගේ ගෙදර දොර ඇරගෙන එළියට එනකොට දොරකට තියෙන ගහක මල් පිපිලා පුදුම විදිහට සුවඳයි. අපි નિરાයාසයෙන් මේ සුවඳ හමන මල හොයාගෙන එතෙන්ටයි යන්නේ. මල් පඳුර ළඟට ගියපු අපි සමහර වෙලාවට ඒ මල කඩා ගන්නවා. මල නෙලාගත්තට පස්සේ ඒ අවසාන ප්‍රතිඵලය තමයි මම දැනගෙන හෝ නොදැනගෙන මේ මල මගේ නාසයට කරලා සිපගන්න එක. එයින් පස්සේ මම එයින් තෘප්තිමත්. ඊට පස්සේ මේ හිමිදිරියේ අවදි වෙච්ච මට දවස තුල සිද්ධ කරන්න තව බොහෝ රාජකාරි තියෙනවා. මම මෙතනින් ඉවත් වෙලා සමහර වෙලාවට අර මල අතේ තියාගෙන මගේ අනිත් වැඩ කටයුතු ගාවට යනවා. දවස නිමා කරලා හවසේ විවේකීව නිදිපෙදුරට ගිහිල්ලා කල්පනා කරන්න අර උදේ අවදි වෙච්ච වෙලාවේ මම කඩාගත්ත මල මේ වෙනකොට කොහෙද තියෙන්නේ කියලා සමහර වෙලාවට මට කිසිසේත් මතකය අවදි කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ මල කොහෙද දැම්මේ කියලා. මම දන්නේ නැහැ. මට මතක නැහැ. ඒක කොහේ හරි විසි කරන්නට ඇති. අන්න ඒ තමයි මම කැමති රූපය හොයාගෙන ගිහිල්ලා එය මගේ කරගත්ත දවසට එය මගේ වෙන්න කලින් දුරදි දැක්ක ලස්සන වටිනාකම සියල්ලම ටිකෙන් ටික ටිකෙන් ටික මගෙන් ඈතට යනවා අඩු වෙන බව පේනවා ඒ නිසා මම වෙනත් රූපයක් හොයාගෙන යනවා අපි ජීවත් වෙන මේ වර්තමාන සමාජ පරිසරය තුළ මෙවන් සිදුවීම් අපි ඕන තරම් දකිනවා ඒ නිසා විවිධ දූෂණ, වේෂණ, වංචා, අපරාධ රාශියකට අපි මුහුණ පාලා තියෙනවා. විවිධ ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා. අනාථයින්, අසරණයින් දවසින් දවස මේ සමාජයට වැඩි වැඩියෙන් බිහි වෙන ආකාරය අපි දකිනවා. මේ මගේ ඇහැ රූපය පිනවන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච දෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට කන පිළිබඳ. අපේ කනට අවශ්‍ය ශබ්දය උන්වහන්සේ පැහැදිලි කරනවා මේ කනට අවශ්‍ය වෙන එකම කර්ණ රසායනය මම කැමති ස්ත්‍රියගේ මුවින් නැගින්නා වූ හඬයි. මම කැමති පුරුෂයාගේ මුවින් නැගින්නා වූ හඬයි. අපි කොතැනද කොයි විදිහටද මොනතරම් සතුටින්ද කාලය ගත කරන්නේ අපේ කන සමහර වෙලාවට විවිධ වූ ශබ්ද වලට ප්‍රිය කරනවා. අපි පිනතුන් කල්පනා කරන්න අපි ගීතයක් අහනවා. අපට හොඳට දැනෙන ගීතයක් ළඟ අපි දැහන්ගත වෙනවා. ඒ නිසාම සමහර වෙලාවට ඒ ගීතය මගේ මුවින්ද මම මුමුණනවා. ඒ තරමටම මම මේ ගීතයට දැහන්ගත වෙලා. නමුත් මම ප්‍රිය කරන්නා වූ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ හඬ පසුබිමින් මතුවලා කොහෙන් හරි ඇහිලා આવුත් ගේ ඇතුලේ අපි ඉන්නවනම් පිටපැත්තෙන් ඒ හඬ આવුත් අර දැහන වහා බිඳගෙන ඒ හඬ මතුවෙච්ච දිහාට යන්න අපි નિરાයාසයෙන් සූදානම් මම ඒ සඳහා නොයලඹුණත් මටද නොදැනී මම ඒ සඳහා ගමන් කරලා ඉවරයි එහෙනම් මගේ කන හොයන්නේ මම කැමති පුජ්‍යලයාගේ හඬ ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාසය පිළිබඳව මගේ නාසය බොහෝ සුවඳ જાති හොයාගෙන යන්නේ. මේ බොහෝ සුවඳ අතරේ මම ප්‍රිය කරන්නා වූම සුවඳ තියෙන්නේ. අර මම සඳහන් කරපු මම කැමති පුජ්‍යලයා ළඟයි. ඒ සුවඳට එහා ගිය වෙනත් සුවඳක් කවදාවත් අපිට මේ ලෝකේ ලැබෙන්නේ නැහැ. මගේ දිව පිළිබඳව සිහිපත් කිරුවොත් දිවට අවශ්‍ය රසයයි. මම මේ පුජ්‍යලයාගේ හෝ තැනැත්තියගේ රසයට පුදුමාකාර විදිහට ප්‍රිය කරනවා. ඒ නිසා අපට කිසිම දෙයක් නැති වුණත් අපි ඒ රසය විතරක් අරගෙන ඕනෑම තැනකට යන්නට වුණත් සූදානම්. ඊළඟට මගේ ශරීරයේ හොයන්නා වූ පහස මේ ලෝකයේ මොනතරම් සුව පහසු දේවල් තිබුණත් අර තැනැත්තාගෙන් හෝ තැනැත්තියගෙන් ලැබෙන්නා වූ පහසට අමතරව ඊට වඩා සුවදායක පහසක් මේ විශ්ව ධාතුව තුළ මට කොහේවත් නැහැ. එනම් එයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංචකාමයේ ක්ලේශකාමයේ හැටියට. උපන්නා වූ සත්‍යයා මෙන්න මේ කෙලෙස් අතරේ අතරමං වෙලා ජීවත් වෙනවා. උන්වහන්සේ මේ ක්ලේශකාමයේ අපි කොයිතරම් අතරමං වුණාද? මේක පැහැදිලි කරන්න සෝනක කියන පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උදාහරණයක් සඳහන් කළා. ධර්මයෙන් අරගෙන බැලුවොත් මේ පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගා නම් ගඟේ ඉවුරේ ආහාර ගන්න හැමදාම ඇතෙක් එනවා. මේ ඇතා එක දවසක් ආහාර ගන්න ගමන් ගඟට වැටිලා මැරෙනවා. මැරිච්ච ඇතාගේ කුණපය ගඟ දිගේ පාවෙලා ගසාගෙන යනවා. උඩින් ඉගිල්ලා එන කපුටේ මේ ඇත්කුණ දකිනවා. මේ කපුට කල්පනා කරනවා මේ තියෙන්නේ මහා ලොකු යත්කුණක් මට මේ ලෝකේ මහත් ලොකු භාග්යක් උදා වෙලා තියෙන්නේ කපුටන් අතරේ මන්තරම් භාග්‍යවන්තයෙක් වෙන නැතුව ඇති මේ යත්කුණ හරි විශාලයි මට මේ යත්කුණ ආහාරයට ගන්න පුළුවන් ඒ වගේම ඒ මත වහලා මට ඒ නවාතන කරගන්නත් පුළුවන් ඇත්කුණ නවාතැන කරගෙන ඇත්කුණම ආහාරයට ගනිමින් මේ ගඟෙන් වතුර බොමින් මට මගේ ජීවිතය ගෙවන්නට පුළුවන් කියලා මේ කපුට කල්පනා කළා. ඒ නිසා කපුට මැත්කුණ මත වහලා ඒ ආහාරයට ගනිමින් Tamanගේ ජීවන රටාව මේ කුණපය මත ආරම්භ කළා. දවසින් දවස ගඟේ ගහගෙන ගහගෙන ගියපු මේ ඇත්කුණ මහ මුහුදටද ළඟා වුණා. නමුත් මේ කප්ටට ඒ පිළිබඳව කිසි වග විභාගයක් කල්පනාවක් නැහැ. මහමෝදේ තව ටිකක් ඈතට ගහගෙන ගියා. පක්ෂියෙකුට Tamanගේ පියාපත් වාරුවෙන් ගොඩට එන්නට බැරි තරම් දුරට මෙයත් වෙන පාවුණා. ගැඹුරු මුහුදට පාවෙලා යනකොට සාගරයේ හිටපු මත්ස්‍යයන් මේ ඇත්කුණ ආහාරයට ගන්න පටන් ගත්තා. දින ගණනාවක් ගෙවිලා තිබිච්ච නිසා මේ ඇත්කුණ කුණු වෙලා තිබුණේ. එහෙනම් ලවණ රසයත් එක්ක එකතු වෙනකොට බොහොම වේගයෙන් මේක දිය වෙලා ගියා. ඇටකොටු ටික සාගරේ යට ගියා. දැන් කපුටට නිවහනක් නැහැ. දැන් ඔහු ඉගිල්ලෙන්නට ඕනේ. මේ කපුටා අහසට නැගිලා පියඹුවා. අපි මුලින් සඳහන් කෙරුවා පක්ෂියෙකුට පියාපත් වාරුවෙන් ඉගිල්ලෙන්නට බැරි තරම් දුරට මේ වෙනකොට මොහු සාගරයේ මැද්දට ගිහිල්ලා මේ කපුටාද පියාපත් සලාගත නොහැකිව මහ මුහුදට ඇද්ද වැටිලා මත්ස්‍යයන්ට ආහාර වෙලා ගියා. හැබැයි ඔහු අර ගඟේ ගසාගෙන යන අවස්ථාවේ ගඟ දෙපස විවිධ වූ පළතුරු වර්ග ගස්වල ඉදිලා තිබුණා. ඒ පළතුරු වල සුවඳ ඔහුට දැනුණා. ඒ වුණාට කපුටා ඒ පිළිබඳව ඇහැ ඇරලවත් බැලුවේ නැහැ. මේ කුණපේට ඒ තරම් ලොල්කමක් දැක්කුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පෘථග්ජනයයි සඳහන් සත්‍යය ආශාවන් ප්‍රහීණය කරපු නැති ලෝභ දේශ මෝහ කියන අකුසල ධර්මයන්ගෙන් පිරිච්ච මේ සත්‍යය මේ විදිහට තමයි තමන්ගේ සසර ජීවිතය ගත කරන්නේ. කොයිතරම් ලැබුණත් කොයිතරම් තිබුණත් ඒ අය කවදාවත් ප්‍රමාණයටපත් වෙන්නේ නැහැ. ඒ අයට කවදාවත් ඇති කියලා හිතෙන්නේ නැහැ. මමය මාගේය කියන මමත්වයෙන් බැඳීමෙන් තර වෙලා ඒ අය තව තවත් මේ ලෝකේ වස්තු සම්භාරය හොයනවා මිසක් මරණින් මත්තේ යා යුතු ගමනට යමක් සම්පාදනය කළ යුතුයි කියන කිසිම අදහසක් චේතනාවක් ඔවුන් ළඟ නැති බව බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා. ඒට උන්වහන්සේ උදාහරණය ආපහු අපිට ගෙන හැර දක්වනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ මේ මල් කඩන මිනිස්සු මල් කූඩ අරගෙන මල් වතු වලට මල් නෙලන්නට යනවා. අපේ බුදුරජාණන් වහන්සේ හැමදාම දකිනවා. බුදුරජාණන් වහන්සේ හිමිදිර පාන්දර අවදි වෙනවා. උන්වහන්සේ සක්මන් කරන වෙලාවටයි පාන්දරම මේ මල් කරුවෝ මල් කූඩ ටික කරේ තියාගෙන මල්ලුයන් හොයාගෙන යන්නේ. ඉන්දියානු සමාජي මේ මල් වලට ලොකු වටිනාකමක් තිබුණා. ඒ නිසා අක්කර දහස් ගණන් වල මල් වතු නිර්මාණය වෙලා තිබුණා. අපි අද හැටියට කල්පනා කළොත් මේ මහා මල් වතු වල අයිතිකාරයෝ තමන්ගේ මල් වතු මේ මල් කඩන අයට විකුණනවා. ඒ මල් වතු වලට තමයි අර මල්කාරයෝ මල් කඩන්න යන්නේ. පිළිතුර හැමදාම එකම විදිහේ මල් කඩලා එකම විදිහේ මාලා හදලා විකුණන්න බෑ. එහෙනම් අපි විවිධ මල් කඩන්නට ඕනේ. විවිධ විදිහේ මාලා හදන්නට ඕනේ. එහෙම වුණොත් තමයි මගේ මල් මාලේ බොහොම ඉක්මනට හොඳ මිලකට අලෙවි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ මල්කරුව මල්වැයන් වලට ගිහිල්ලා බොහොම ලහි ලහියේ තම තමන් කැමති කැමති විදිහට මල් කඩාගෙන කූඩ පුරවගෙන ගෙවල් වලට ගිහිල්ලා මාළ හදාගෙන වෙළඳ පොළට යනවා. මේ ඇතරේ සමහර අය මේ මල්වත්ත මැද්දේ අතරමං වෙනවා. ගස්වල මුල ඉඳලා අගටම මල් පිපිලා. මේ අය මල් ගස් දිහා බලනවා අද මොන මොන විදිහේ මල් කඩමුද? කොයි කොයි ආකාරයේ මල් කඩමුද කියලා. මෙහෙම මල් ගස් දිහා බල බලා කොයි විදිහේ මල් කඩ කැඩිය යුතුද කියලා කල්පනා කර කර මල් වේනි මේ අය එහාට මෙහාට ඇවිදිනකොට මේ අය දන්නේම නැතුව ඉර මුදුන් වෙනවා. පින්නතුනි ඉර මුදුන් වුණාට පස්සේ මල් කඩලා වැඩක් නැහැ. ඒ මල් එතන ඉඳලා පරවීම ආරම්භ කරලා තියෙන්නේ. මේ දවල් වෙලා මල් කඩලා මාලා හදලා වෙළඳ පොළට යන්න කාලයකුත් නැහැ. ඒ නිසා මේ අය බොහෝම දුකසේ Taman ගෙනාපු කූඩ ටික ඒ විදිහටම හිස්ව අරගෙන ආපහු ජේතවනාරාමි ගාවින් යනවා බුදුරජාණන් වහන්සේ දකිනවා. සමහරු තෘප්තිමත්ව යනවා, සමහරු අතෘප්තිමත්ව යනවා. ඒ එදා මල්කාරයට වගේම ඔබට මටත් ඒ විදිහටම ප්‍රත්‍යක්ෂයි. අපේ පිනතුන් කල්පනා කරන්න ඔබ ඔබේ දරුවෙකුට පාවාහන දෙකක් අරගන්න වෙළඳ පොළට යනවා. මගේ දරුවා ඉල්ලන ඔහු කැමති මටද ගැළපෙන පාවහන් දෙකක් ගන්න වෙළඳ පොලේ තියෙන කඩවල් කීයකට සමහර වෙලාවට මම යනවද? මොකද මම තෘප්තිමත් නැති නිසා. අපේ පින්නතුන් උත්සව කාලයට ඇඳුම් පැළඳුම් ගන්න කඩසාප්පු වලට යනවා. කල්පනා කරන්න මට අවශ්‍ය ඇඳුම තෝරගන්න මං කඩසාප්පු කීයකට යනවද? සමහර වෙලාවට වෙළඳසැල් හිමියගෙන් දොස් අහනකම් මං මේ වෙළඳ සැලේ අදින්න තියෙන හැම ඇඳුම් පැළඳුම් ප්‍රමාණයක්ම ඇදලා ඇදලා අවුස්සලා දාලා බලනවා මට ගැළපෙන ඇඳුම තියනවාද නැති නිසා මං තවත් තැනකට යනවා සමහර වෙලාවට වෙළඳ සැල් ගණනාවකට ගිහිල්ලා ඒත් මම තෘප්තිමත් නෑ නමුත් ඇඳුමක් ගත යුතුම නිසා මම ඇඳුමක් ගන්නවා නමුත් ඒක තෘප්තියෙන් අරන් යනව නෙවෙයි එහෙනම් අපිද මේ ලෝකේ වස්තුකාමගාව ඒ විදිහට අතරමං වෙනවා එහෙනම් එදා මල්කාරයාටද මෙන්න මේ සිදුවීමටම මූණ පාන්නට වුණා. ඒ සිදුවීමට ඔබද මමද අද මූණ පානවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක තමයි පංචකාමී ස්වභාවය. එහෙනම් මේ බොහෝ දේවල් අපි මේ ලෝකේ එකතු කර කර මමය මාගේ කියන මමත්වයෙන් බැඳීමෙන් එකතු කර කර අපි මේ ලෝකේ නොමැරෙන මිනිසෙන් හැටියට ජීවත් වෙන්න හදනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙහෙම ජීවත් වෙන්න හදන අපි දන්නේම නැතුව වයසට යනවා. අපේ ජීවිතයේ සූර්යාද අපි දන්නේම නැතුව අස්තංගත වෙනවා. එතකොට උයනේ තිබිච්ච මල් පරවෙනකොට ආරාය දුකසිය ආපහු ගියා. පින්නතනි අපිද යම් දවසක දුක් වෙනවා මේ පංචකාම එකතු කර කර ගෙවාපු ජීවිතයේ nissarattwe දැකලා. මට කියලා කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. මගේ කියලා කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමය මාගේය කියන මමත්වයෙන් බැඳිලා අපි ජීවත් වුණාට ඒ පුද්ගලයා කල්පනා කරන්නේ මට කියලා මමවත් මේ ලෝකේ නැහැ කියලා. ආනන්ද කියලා එක සිටුවරයෙක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා එක දවසක් ප්‍රකාශ කරනවා ස්වාමීනි මට පුත්තු ගොඩක් ඉන්නවා. ස්වාමීනි මට සල්ලි ගොඩක් තියෙනවා. මට මේ ලෝකේ කිසිවක් අඩු නෑ කියලා. පුත්තා මත්ති ධනම් මත්ති මට පුත්තු ඉන්නවා මට ධනෙ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ප්‍රකාශ කරනවා නම් යමෙක් ඉති බාලෝ විහඤ්ඤති. ඔහු බාලෙක්. ඔහු අඥානෙක් මෝඩෙක්. අත්තාහි අත්තනෝ නක්ති. ඔහු දැනගන්න ඕනේ. ඔහුට ඔහුවත් නෑ කියලා. කුතෝ පුත්තෝ කුතෝ ධනං ඔහුට ඔහුවත් නැත්තම් කවර පුතුන්ද කවර ධනේද එමනම් අපේ පින්තුන් කල්පනා කරන්න අපිට මගේ කියලා මේ ලෝකේ බොහෝ දේවල් එකතු කෙරුවට මම කියලා මට කියලා මගේවත් යමක් තියෙනවද කියලා අපිට මේ ලෝකේ කෝක නැති වුණත් මගේ ශරීරය තියෙනවා ඒක මගේ ශරීරයයි මට මගේ දෑස තියෙනවා මට මගේ කන තියෙනවා. මට මගේ නහය තියෙනවා. මට මගේ දිව තියෙනවා. මගේ මනස තියෙනවා. මේ දේවල් ඔක්කොම මගේ. අනික් ඔක්කොම දේවල් හොරු අරගෙන ගියත් නැත්තම් කාට කාට හරි බෙදලා දුන්නත් මම මේ දේවල් කාටවත් බෙදලා දෙන්නේ නැහැ. ඒවා මගේ නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මට මමවත් නැහැ. දැන් මගේ ඇස් දෙක කියලා මම මේ දැසට කොයි තරම් ආලය කරනවද? මේ රැකගත යුතුද? නමුත් අපි පිළිතුන් කල්පනා කරන්න මගේ ඇස් දෙක මගේ නම් මට පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මගේ නිසා. එනට අපේ පින්නතුන් කාටවත් පුළුවන්ද මගේ ඇස් දෙක පාලනය කරගන්න. අවුරුදු 45ක් 50ක් 55ක් 60ක් වෙනකොට මගේ දැස මාව අතහැරලා යනවා. හැබැයි අපි මුලින් කතා කරුවා ක්ලේශකාමී ගැන. මේ ලෝකේ වැරදි කාම සේවනයන්ට ගමන් කරලා වැරදි කාම වස්තු පිටිපස්සේ ගමන් කරලා මම මහත් වූ අකුසල් රැස් කරගත්තා. කාම මිත්‍යාචාරයේ යෙදිලා අපි අකුසල් රැස් කළා. මේ ලෝකේ බරපතල අකුසල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. පංචානන්තරීය පාප කර්ම පළවෙනි අකුසලය. අපි පින්නතුන් දන්නවා මොනවටද ආනන්තරීය පාප කර්ම කියන්නේ? බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ඇඟේ ලේසෙල් වීම. රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කිරීම. ඒ වගේම Tamanගේ දෙමව්පියන් ඝාතනය කිරීම. භික්ෂූන් වහන්සේලා ભેද භින්න කිරීම. බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම හැටියට හැඳින්වුවා. මේක තමයි පළවෙනිම අකුසලයේ. දෙවෙනි අකුසලයේ කියලා උන්වහන්සේ හැඳින්වුවේ ආර්ය අපවාදය. කෙනෙක් බුදුරජාණන් වහන්සේට දොස් නගනවා. ආර්යයන් වහන්සේ කෙනෙකුට අපවාද කරනවා. රහතන් වහන්සේ කෙනෙකුට දොස් කියනවා. ඒ ආර්යයන් වහන්සේ කෙනෙකුට අපවාද කරන එක. ඒ වගේම අපි අද ජීවත් වෙන ලෝකෙත් අපි කෙනෙකුගේ තරහතිරම හොයන්නේ නැතුව ಗುಣධර්ම වල වටිනාකම් හොයන්නේ නැතුව අපි බොහෝ දෙනාට දොස් නගනවා. එහෙනම් සීලයෙන් ගුණයෙන් පොහසත් උතුමන්ට අවැඩ කරන එක දොස් නගන එක ආර්ය අපවාදය කියලා හැඳින්වෙනවා. මේක තමයි දෙවනි අකුසල කර්මය. තුන්වෙනි අකුසලයේ හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මෙන්න මේ කාමෙහි වරදවා හැසිරීම. එහෙනම් මගේ කියලා රැකපු මට මේ ලෝකේ රූප පෙන්වපු ලස්සන ලස්සන රූප පිටිපස්සේ යන්න මාව මෙහෙයවපු මගේ ඇස් දෙක මේ ඔක්කොම කරලා මම මේ සසර අඳුරු අගාධ මුල්ලකට ඇදලා දාලා මටත් හොරෙන් මගේ ඇස් දෙක කොහේ හරි යනවා නැත්තම් නොපෙනී යනවා නමුත් මං කැමති නෑ නොපෙනී යනවට. ඒ නිසා මම උපැස් සියලක් පළඳිනවා. ඒද තව ටිකක් කල් යනකොට ප්‍රමාණවත්මදි. ඒ නිසා මම අනුන්ගේ කාචයක් අරගෙන ඇවිල්ලා බද්ධ කරගන්නවා. ඒද ඒ තරම්ම සාර්ථක ක්‍රියාවක් වෙන්නේ කෙසේ වෙතත් මගේ කියලා කියපු ඇස් දෙක මාව අතහැරලා දාලා ගිහිල්ලා. මගේ කියලා කියපු කන් දෙක මාව අතහැරලා දාලා ගිහිල්ලා. බොහෝම ආදරෙන් හොදලා පිරිසිදු කරලා පිහලා වේලලා විවිධ වූ බෙහෙත් ද්‍රව්‍ය ගල්වලා හදාගත්ත මේ කාලවර්ණ කෙස් කලඹ මම අකමැතිව ඉන්න කාලෙම ගැලවිලා යනවා සුදු වෙලා යනවා මං කැමති නෑ මම මේ යථාර්ථයට කැමති නැති බව අපි හොඳට මේ ලෝකයට ප්‍රදර්ශනය කරනවා ඒ නිසා සුදු වෙන කෙස් කලඹ ආපහු කළු කරන්න අපි විවිධ උපක්‍රම පාවිච්චි කරනවා මේ කෝව කළත් මගේ කෙස් කලඹ සුදු වෙලා යනවා. මගේ මේ ශරීර වර්ණය, ශරීර ශක්තිය මම අකමැති වෙනකොට මාව අතහැරලා දාලා යනවා. ඒ නිසා ශරීරයගේ විවිධ වූ ආබාධ රෝගාබාධ ගොඩ නැගෙනවා. මං වගෙන් අනන්තවත් පීඩාවට ලක් වෙවි තමයි මගේ ජීවිතය ගත කරන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මල් කරුවා බොහොම දුකසේ හිස්සතින් ආපහු ගියා වගේ මමයේ මාගේ කියන මේ මමත්වයෙන් පංචකාම සම්පත් මේ ලෝකේ එකතු කරගනිමින් ජීවත් වෙච්ච පුද්ගලයා ඔහුද නොදැන දවසක රෝගියෙක් බවට පත් වෙනවා. ලෙඩ වෙනවා. එදාට සමහරට නැගිට ගන්න බැරුව යනවා. අපිට හිටි ගමන් ඒ වාගේ දරුණු ආබාධ හැදෙනවා. අංශභාග වාගේ රෝග හැදිලා සමහර වෙලාවට ජීවිත කාලය දාගෙන් පස්සේ නැගිට ගන්නම බැරුව යනවා. පිළිකාවාගේ අසනීප වලට ගොදුරු වෙලා එදා ඉඳලා ජීවත් වෙන මුළු කාලෙම කියාගන්න බැරි දුකකින් වේදනාවකින් අපි ජීවිතය ගෙවනවා. අතපය කොර වෙලා දිගහැර ගන්න බැරුව, නැගිට ගන්න බැරුව, ඇවිද ගන්න බැරුව අපි අපේ ජීවිත ගෙවනවා. පිනතරින් මෙන්න මේ වෙලාවට අපට සිහිපත් වෙනවා. මේ රැස් කරගත්ත දේවල් වලින් කොහෙද මට ප්‍රයෝජනයක් තියෙන්නේ? මේ අසනීපේට මං හදාපු ගෙවල් දරවල් පිහිට වෙන්නේ නැහැ. යාන වාහන පිහිටට එන්නේ නැහැ. දරුව මල්ලන්ට ඒක සුවපත් කරන්නට පුළුවන් කමක් නැහැ. මම හොයා සපයාගත්ත කාම වස්තු වලට ආපහුමට ජීවය ලැබලා දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මම මේ ලෝකේ තනි වෙච්ච පුජ්‍යලෙක්. මම දන්නවා තව ටික මොහොතකින් තව ටික දවසකින් තව ටික කාලෙකින් මම මාර්යාගේ තුරුලට යන්න ඉන්න පුජ්‍යලෙක්. එදාට මේ ලෝකේ මගේ කියලා අරගෙන යන්න මොනවද තියෙන්නේ? ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා මේ හොයා සපයාගත්ත දේවල් එකක්වත් මගේ කියලා මට ගෙනිය ගන්න පුළුවන්කමක් නැහැ. එහෙමනම් මේ ලෝකේ ජීවත් වෙනකොට මං රැස් කරගත්ත යම් කුසල් සමුදායක් තියෙනවා නම් ඒ කුසලය මගෙත් එක්ක එනවා. ඒ තමයි මගේ කල්යාණ මිත්‍රයා. මම රැස් කරගත්ත ආ වූ අකුසල් තියෙනවා නම් ඒ අකුසල් දෙක කිසිම අඩුවක් නැතුව මගේ පිටිපස්සෙන් එනවා. එනම් මගේ කුසලය බලවත් නම් මාව යහපත් තැනකට ගමන් කරයි. මගේ අකුසලය බලවත් නම් මම දුර්ගතියකට ගමන් කරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙනකොට ඒවන් ජාතේන මච්චේන මෙලව උපන්නා වූ සත්‍යය විසින් කත්තබ්බං කුසලම් බහුම් බොහෝ කුසල් රැස් කරන්නට ඕනේ. ඔබේ මගේ මරණය අදද හෙටද කවදද කොතැනද කොයි වෙලාවේද කොයි විදිහටද කියලා අපි කාටවත් නිශ්චය කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් මම හෙට පින් කරනවා කියලා මට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. මම අදාදම කුසල් රැස් කරගන්නට ඕනේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිසට ගිනි ඇවිලිච්ච මිනිහෙක් Tamange හිසේ ඇවිලෙන ගින්න නිවා ගන්න මොනතරම් වේගයෙන් උත්සාහ දරනවද? ඊට වඩා වැඩි වේගයකින් මේ සසර උපන් සත්‍යයා කුසල් රැස් කරගන්නට ඕනේ. ඒ කුසල් රැස් කරන්න පුළුවන්කම තියෙන්නේ වාසනාවන්ත උපතක් ලබාගත් කෙනෙකුට. මොනවද මිනිස්සු ලබා ගන්නා වූ වාසනාවන්ත උත්පත්තීන් කියලා හැඳින්වෙන්නේ? නරක තිරිසන් പ്രേත අසුර කියන ආත්ම භාවයෙන් ආත්ම භාවයන් තුනෙන් අත මිදිච්ච පුජ්‍යලයා. ඒ වගේම පංච ඉන්ද්‍රියන්ගේ විකල භාවයටපත් නොවිච්ච පුජ්‍යලයා. එනම් මිනිස්යෝ වෙච්ච අපි නරක තිරිසන් പ്രേත කියන ස්ථාන වලින් අත මිදලා ඉන්නේ. අසුර කියන නිකායෙන් අත මිදලා ඉන්නේ. අපේ පංචේන්ද්‍රයන් විකල භාවයටපත් වෙලා නැහැ. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන් බොහෝම නිරෝගීව තියෙනවා. අපි ප්‍රත්‍යන්ත දේශවල ඉපදිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර වූ ධර්මයෙන් ඈත් වෙච්ච ලෞතර බුදුදහම නොපවතින දේශ දීපංකරවල අපි උප්පත්තිය ලැබලා නැහැ. අපිට අදත් මේ ජීවමාන නිර්මල වූ බුදුදහම ඒ ආකාරයෙන්ම ශ්‍රවණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහටම එහි ප්‍රතිඵල දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු වෙලාවේ උන්වහන්සේගේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයට වන්දනා කරපු වෙලාවේ සන්දිට්ටිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ කියලා අපි වැන්දේ. එදා වගේම අදත් මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි. අද ඔබට මට ඒ ප්‍රතිඵල දකින්න පුළුවන්. අකාලිකෝ. ඒකට කාලයක් නැහැ. වකවානුවක් නැහැ. ඕ නෑම කාලයක ප්‍රතිඵල දකින්නට පුළුවන්. ඒහිපස්සිකෝ. හැබැයි ඇවිල්ලා බලන්න කියලා දේශනා කරනවා. මෙතන තියෙනවා මහා ලොකු වටිනාර්ථයක්. ඒහි පස්සිකෝ ඇවිල්ලා බලන්න. මොකද්ද මේ ඇවිල්ලා බලන්න කියලා කියන්නේ? පිනතුනේ මෙතන ඇවිල්ලා බලන්න කියලා සඳහන් කරන්නේ ඒ ධර්මයට එන්නේ. පංචශීලයේ වටිනාකම දකින්න පංසිල් ආරක්ෂා කරලා බලන්න මේකේ ලොකු වටිනාකමක් තියනවාද කියලා. භාවනාවක යෙදিলা බලන්න භාවනාව මොනතරම් ප්‍රයෝජනවත්ද කියලා. පෝය දවසට ගිහිල්ලා අටසිල් සමාදන් වෙලා බලන්න නිවැරදිව ඒ සීලය ඒ පැය 24 ආරක්ෂා කරගත්තාම මොනතරම් සතුටක් මට දැනෙනවද කියලා. ඒකයි ඇවිල්ලා බලන්න කියලා දේශනා කළේ. එහෙනම් අපි මේ මේ දුර්භාග්‍ය සම්පන්න අවස්ථා සියල්ලෙන් අත මිදලා ධර්මයේ හැසිරෙන්නට පුළුවන් අවස්ථාවන් තියෙන යුගයක උප්පත්තිය ලැබලා ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය තුළ කටයුතු කරන අය එහෙනම් අපිට මේ ධර්මයෙන් උත්තරීතර වූ ප්‍රයෝජන ලබන්නට පුළුවන්. අර මල් කාර්යයා මල් අරන් ගිහිල්ලා බොහොම ලස්සන මල් මාලයක් නෙලනවා. ඔබ උපන් දවසේ ඉඳලා මරණ මංචකයට යනකොට සතුටටපත් වෙන්න. මායාවේ තුරුලට තුරුල් වෙන මොහොතේ පැලඳ ගන්න මල් මාලයක් ඔබ ගොතා ගන්න. ඒකට මෙතන මල් කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ අපි විසින් සිද්ධ කරගන්නා වූ කුසල් දහම් වලට විවිධ මල් එකතු කරලා හොඳ මල් මාලයක් ගතන්න. ඒකට අපිට විවිධ පින්කම් කර හැකි. පංචශීලයේ රැකගත්ත හැකි. පොය දාට අටසිල් රැකගත්ත හැකි. බණ භාවනාදී කරන්නට පුළුවන් හැකියාව අපිට තියෙනවා. දාන මාන ආදී පින්කම් කරගන්න අවස්ථාව අපිට තියෙනවා. ධර්ම දේශනා පවත්වා ගන්න ධර්ම ශ්‍රවණය කරන්නට මේ වාගේ ධර්ම දාන ආදී පින්කම් සිද්ධ කරගන්න අවස්ථාව අපිට තියෙනවා. මෙව්ව තමයි මං ජීවිතේ නෙලා ගන්නා වූ මල්. මේ මල් වලින් හොඳ මාලයක් ගොතා ගන්න. මරණය සොයාගෙන යන දවසේ ඒ මල් මාලේ පැලඳ ගන්න. ඔබ මම ගමන් කරපු හැම තැනකදීම මම පැලඳගත්තා වූ මම සකස් කරගත්තා වූ මල් මාලය මට සදා නොනිමෙන සදා නොවෙනස් වෙන සුවඳක් ගෙනල්ලා දෙන්නට පුළුවන් ශක්තියක් ඒ මාලයෙන් උදා කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් උපන්නා වූ සත්වයා බොහෝ කුසල් රැස් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබ උත්සාහ දරන්න ඔබේ ජීවිතයෙන් ශක්ති ප්‍රමාණයෙන් පින්කම් දහම් සිද්ධ කරගන්න. ඒ කුසලයේ දිහා බලලා මරණ මංචකයේ සතුටටපත් වෙන්න. නම් ඊට වඩා දීර්ඝ වශයෙන් කරුණු කාරණා සඳහන් කරන්න තරම් අවස්ථාව නෙමෙයි. මේ විදිහට මේ ධර්ම දාන මේ පින්කම අපේ පින්තුන් සිද්ධ කරගන්නේ තව නොබෝ දිනකින් එළඹෙන 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය සිහිපත් කරගෙන සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසීම කියන තේමා පාඨයේ යටතේ මේ ධර්ම ශ්‍රවණය කරන සකල ලෝකවාසී සියලු දෙනාටම උතුම් වූ ධර්ම අවබෝධය ලබා දෙන්නේ මෙලොව ජීවිතය සුවපත් කරගන්නා වූ මඟ කියලා දෙන්න. එහෙමනම් සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නට අපට කරන්න තියෙන එකම දේ අපි ධර්මානුකූල පුජ්‍යලයන් බවට පත් වෙන එක. අපි නිවැරදි පුජ්‍යලයන් බවට පත් වෙන එක. බුද්ධ මාර්ගයේ ගමන් කරන පුජ්‍යලයන් බවට පත් වෙන එක. ඒ සඳහා ගෙවල් දොරවල්, පෙතිපිලිම, තොරන් වගේ දේවල් විහෙර විහාර නිර්මාණය කරලා වැඩක් නැහැ. අපේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගත්තා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේට කරන උත්තරීතර වූ ගෞරවය. ඒද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යමෙක් මගේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් ඒ පුජ්‍යලයා තමයි මට උත්තරීතර වූ පූජාව පවත්වපු පුජ්‍යලයා. සැබෑම බුද්ධ පූජාව පැවැත්වුවේ මම කියන මාවතේ ගමන් කරපු පුජ්‍යලයාය. එහෙනම් ඔබ සතුටු වෙන්න. මරණ මංචකයේදී මම මේ ලෝකේ සැබෑ වූ බුද්ධ පූජාව පවත්වපු කුජලයේ. ඒ හැඟීම ඇති කරගෙන ඒ වෙනුවෙන් කටයුතු සංවිධානය කරන්න අද අදම ලහි ලහියේ කුසල් දහම් රැස් කරගන්නවා කියන අදහස සියලු දෙනාම ඇති කරගන්නට ඕනේ. අස්තිර වූ මේ ජීවිතයේ බුද්ධ නැමැති සූර්යාගේ රශ්මියෙන් ආලෝකමත් කරගන්නට වටිනා කාලයක අපි ජීවත් වෙන්නේ. තනපතක් අගරැඳිච්ච පිණි බින්දුවක් වගේ ඔබේ මගේ ජීවිතය අස්තිරයි. නමුත් තනපත් අගරැඳුන පිණි බින්දුව උදේට පායන සූර්යාගෙන් මිනිකැට වගේ බැබලෙනවා. ඔබ ඕන තරම් දැකලා තියෙනවා වෙල්ෙලිය වැව් පිටි. එවනම් අපේ ජීවිතත් ඒ පිනිකැට වගේ. බුද්ධ නැමැති සූර්යාගේ ආලෝකයෙන් මේ ජීවිතය ආලෝකමත් කරගන්නවා කියන අදිෂ්ඨානයේ සියලු දෙනාම ඇති කරගන්නට ඕනේ. එහෙමනම් පින්නතනි මෙවන් ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවක් අද මේ සකල ලෝක වාසීන් වෙනුවෙන් ශ්‍රවණය කරන්නට විසුරුවා හරින්නට දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නට යෙදෙන හේයන් තුඩුව අංක 750 නිවසේ විසු මීට වසර 24කට පෙර පරලෝ සපත් GAD බබානිස් සහ වසර 22කට පෙර පරලෝ සපත් සොපියනෝනා යන දෙමව්පියන්ටත් පරලොවසපත් සහෝදරයින් තිදෙනාට සහ සහෝදරයින් දෙදෙනාටත් නිකවරටිය තලාකොළවැව විසූ දෙමව්පියන්ටත් සහෝදරයින් දෙදෙනා ඇතුළු පරලෝසපත් පවුලේ සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් සුජීවත්ව වාසය කරන පවුලේ සැමට නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් දායකත්වයේ දරනවා කැලණිය හේයන්තුඩුව අංක 750 නිවසේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්යිනී UM හේරත් මහත්මිය දරුවන් හා සහෝදර පිරිස